අද දවසේදී අප සියලු දෙනා කෙරෙහිම සිටින් මේ උතුම් ධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජනීය පස්යාල මුරුතවල ධම්මචක්‍රාරාමාධිපති එල්ලකල මීවිතේ විදුහලේ ගරු විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය හාපිටිගම විජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ කර අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मम् मुनिराजस् सुनन्तु सद्गमुखदम् धर्मसवनकालो अयम् भदन्ता धर्मसवनकालो अयम् भदन्ता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 නිස්සරණං ච නිස්සරණතෝ යතා භූතං නාභඤ්ඤාසින් නේවතාවාහං භික්කවේ සදේවකේ ලෝකේ සමහරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්ති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි මේ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා ධර්ම කොටාසයක් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ එක් එක් ධර්ම කොටාසයකට අපි කියනවා ධර්ම ස්කන්ධයක් කියන. තවත් විදිහකින් කිව්වොත් එක ධර්ම මාත්‍රිකාවකට කියනවා ධර්ම ස්කන්ධයක් කියලා. එතකොට මාත්‍රිකා කීයක් අපි අහලා තියෙනවද? 84000 කොහොමද වැඩේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ ධර්ම මාත්‍රිකා 84000 එක ධර්මස්කන්ධයක් කියන්නේ එක මාත්‍රිකාවක් මහා මංගල සූත්‍රයේ මංගල කාරණා ගැන කියවෙනවා එක ධර්මස්කන්ධය දීඝනිකායේ දිග සූත්‍ර තියෙනවා ඒවැ ධර්මස්කන්ධ කීපයක් තියෙනවා එක සූත්‍රයක එහෙම සීලය ගැන කියවෙන තැන් විස්තර හැටියට සමාධිය ගැන කියවෙන තැන් ඕවාගේ සංඛ්‍යාත්මකව ඒක රාශී කළා තමයි ධර්ම මාත්‍රිකා 84000ක් 84000ක් ධර්මස්කන්ධය කියලා අපි කියන්නේ ඒකයි මම හිතන්නේ මේ ලෝකයේ කිසිම ශාස්ත්‍රවරයෙක් ආගමික නායකයෙකුට එහෙම දේශනාවක් කරන්න එහෙම හැකියාවක් තිබිලා නැහැ හේතුව සරුවඥතා ඥානය ත්‍රිවිද්‍යාවෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේටයි සාධාරණ උන්වහන්සේට ඒ මහා ප්‍රඥාවක් තිබුණා. අපට හිතන්නවත් බෑ ඇත්ත වශයෙන්. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ගැන අපට හිතන්නවත් බෑ. ඒ තරම්. ඒ නිසාම තමයි අපි බුදුරජාණන් වහන්සේට ලං වෙන්න ඕනේ, උන්වහන්සේට ගරු කරන්න ඕනේ. ඒ ප්‍රඥාව පිළිබඳව හිතන්න බෑ මහරහතන් වහන්සේ නමකටවත්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය ලැබුවත් ධර්ම සේනාපති වුණත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ගැන උන්වහන්සේට එහෙම කියන්නවත් එහෙම බෑ. මහා ඉද්දිමත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් බෑ. මහා කාශ්‍යපයන් වහන්සේටත් බෑ. එහෙනම් එවැනිම ලෞතුරා බුදු කෙනෙකුටමයි පුළුවන්කම තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ප්‍රඥාව පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න. ඒ තරම් බුදුනුවන් මහා ප්‍රඥාව. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය අන්න ඒ මහා ප්‍රඥාව පිළිබඳව තමයි අදහගෙන ඉන්නේ නැත්නම් පිළිගන්නේ. මේ මහා ප්‍රඥාව පිළිගන්න කෙනෙක් තමයි තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වෙන්නේ. සද්ධාහති තථාගතස්ස බෝධින් කියලා උගන්වනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ඒක අපි හඳුන්වන්නේ සම්මා සම්බුද්ධත්වයේ කියලා. ඒ සම්මා සම්බුද්ධත්වය පිළිගන්න අය තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. යමෙක් පිළිගනීත ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය නොයසේනම් මහා ප්‍රඥාව යමෙක් පිළිගන්නවද ඒකට ලේබල් ගහගෙන ඉන්න ඕනෙත් නැහැ බෞද්ධ කියන ලේබලේ ඕනෙත් නැහැ කතෝලික කියන ලේබලේ ඕනෙත් නැහැ ඉස්ලාම් හින්දු ලේබල් ඕනෙත් නැහැ ඔය කවුරු හරි මේ ලෝකේ ඉන්න මිනිස්සෙක් මේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා පිළිබඳව ප්‍රසාදයක් ඇතුව ඉන්නවා නම් පැහැදීමක් තියෙනවා නම් ඒ කෙනෙක් තමයි බෞද්ධ කියලා කියන්නේ. නැතුව ලේබලෙන් ලේබල් ගහගත්තට හරියන්නේ නැහැ. දැන් අපි කියනවානේ 100ට 70 ගාණක් බෞද්ධ කියලා එහෙම අපි කියනවා. ඔය ඔක්කොම ලේබල්නේ. එතකොට ඒකෙන් එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට ලේබල් නැති අය බටහිර රටවල් වල ඉන්නවා විශාල පිරිසක්. ඒ කට්ටියට ලේබල් නෑ බෞද්ධ කියලා. බෞද්ධ කියන ලේබලයක් නෑ. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනා කියෝලයි ඇත්තෝ මේ මහා ප්‍රඥාව පිළි අරගෙන ඉන්නවා. සමහර වෙලාවට කෝටි සංඛ්‍යාත පිරිසක් බටහිර රටවල් වල ඉන්නවා. බුද්ධත්වයේ පිළිගත්තු අය. පිළි අරගෙන ඒ අය අපි වාගේ එහෙම මොකක්වත් ඒ පේන්න දෙයක් නැහැ. නමුත් ඒක පිළි අරගෙන උන්වහන්සේ ගැන ගෞරවයෙන් ඉන්නවා. උන්වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. භාවනා ආදී දේවල් වලට සම්බන්ධ වෙලා ආව හිත දියුණු කරගන්න මහන්සි ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් තමයි අද මේ මාතෘකා කරගත්තේ. මේක සංයුත්ත නිකායේ තියෙන්නේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ යමක වර්ගයේ සම්බෝධ කියන සූත්‍රය. මේක සම්බෝධි කිව්වත් කමන්නේ සම්බෝධ. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී තමයි දේශනා කරන්නේ හාමුදුරුවන්ට මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මම සම්මා සම්බුද්ධත්වය ලබන්න කලින් සම්මා සම්බුද්ධත්වය ලබන්න කලින් කියන්නේ බුදු වෙලා නැහැ කියන එකනේ පුබ්බේගමේ ධික්කවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝ සිබ්බෝ බෝධිසත්වයෙක් හැටියට බෝසත්වරයෙක් හැටියට බුදු වෙන්න කලින් මම ඉන්නකොට මට මේ මෙහෙම හිතුණා දැන් බලන්න බුදු වෙලා නැහැ. දැන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේමනේ කරන්නේ. උන්වහන්සේ හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මහණෙනි මම බුදු වෙන්න කලින් ලෝතුරා බුද්ධත්වයේ ලබන්න කලින් මට මෙන්න මෙහෙම හිතුණා. ගෝසත්පරයෙක් හැටියට සමහර වෙලාවට ගිහි ගෙදර ඉන්නේ නැද්දි. රජමාලිගාවේ ඉන්නේ නැද්දි වෙන්නත් පුළුවන්. ඒ කාලේ ඉඳලම නෙමෙයි කියන්නේ. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලෙ වෙන්නත් පුළුවන් සත්‍ය සොයා යන ගමනේ. විශේෂයෙන් රජමාලිගාවේ ඉඳලා ඒ සියලු කාල පරිච්ඡේදය. ඒක තමයි බුදු වෙන්න කලින්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ බුදු වෙන්න කලින් මේ බෝසත් වූ මට මෙහෙම කල්පනාවක් ඇති වුණා සිතක් පහළ වුණා මොකද්ද කෝනුකෝ චක්කුස්ස අස්සාදු මොකද්ද මේ ඇසේ ආස්වාදය කියලා කියන්නේ කෝ ආදීනව මොකද්ද මේ ඇසේ ආදීනවය කියලා කියන්නේ ආදීනව කියලා කියන්නේ දෝෂ කින් නිස්සරණ මොකද්ද නිස්සරණේ මිදීම කියලා කියන්නේ දැන් මේ බලන්න බුදු වෙන්න කලින් කල්පනා වෙච්චා. ඉතින් අපිට තාම එහෙම අපි මේ බුදුහාමුදුරු කියන එක අහගෙන ඒක මේ අපි යම් විදිහට හිතන්න කල්පනා කරන මිසක් අපිට මේ බොහොම අපිට කියන්නේ ඉතින් මේ අහන ඔක්කොටම නෙමෙයි ඉතින්. ඉතින් බොහෝ දෙනෙකුට මේ කල්පනාවන් එනවද කියලා දැන් අපිට අපින්ම අහගන්න පුළුවන් නේ. දැන් අපේ බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද? නිවන් අවබෝධ කරගන්න එකනේ. ඒක නිවන් අවබෝධ කරගන්න නම් ඒ සඳහා කල යුතු කල්පනා කල යුතු පිළිවෙල තමයි මේ දේශනාව වෙලා තියෙන්නේ. මහණෙනි මට බෝසත්වරයෙක් හැටියට ඉන්නකොට කල්පනා වුණා මොකද්ද මේ කුමක්ද මේ ඇසේ ආදී ආස්වාදය කියලා කියන්නේ. ඇසේ ආස්වාදය කියන්නේ මොකද්ද? ඇසේ ආදීනවය කියලා කියන්නේ මොකද්ද? ආදීනව කියලා කියන්නේ දෝෂ. නිස්සරණය කියන්නේ මොකද්ද? මිදෙනවා කියන්නේ මොකද්ද? අත මිදෙනවා කියන්නේ මොකද්ද? දැන් ඇස ළඟ ලියනට කනනේ. කනේ ආස්වාදය මොකද්ද? ඒකට කියව සෝත කියලා. කනට කියන්නේ සෝත. දැන් අර බණ කතාවක් නොවන නිසා නොවන නිසා මේක බණ කතාවක් කියන කතන්දරය කතන්දරයක් නොවන නිසා සමහර වෙලාවට අහගෙන ඉන්නකොට හිතෙන බුණ අයියෝ මොකද්ද මේ අපි අහන්නේ කියලා මේ මේවා යන්න ටික ටික හරි හිතට දාගත්තොත් තමයි අපිට ගොඩ එන්න පුළුවන් වෙන්නේ ගොඩ එන්න පුළුවන් වෙන්නේ මේවා ටිකක් හරි යන්තම් සංඥාවක් ගත්තත් ඇති එතකොට ඒකම ඇති පුරුදු කරගෙන යන්නේ නැතුව කොච්චරවත් නිවන් ලැබේවා කිව්වට නිවන් නෙමෙයි පත්තු කරන් යන්න නෙවෙන්නේ. ඒ නිසා මේ මේ දේශනාවන් අපි අම්මා අල්ප මාත්‍රයක් හරි හිතේ සටහන් කරගන්න තරමට අපිට හොඳයි. අපි එතකොට යම්කිසි ජයග්‍රහණයකට පියවරක් තියෙනවා. එතකොට සෝත කියලා කියන්නේ කන කනේ ආස්වාදය මොකද්ද? සෝතයේ කනේ ආස්වාදය මොකද්ද? දැන් මේ ප්‍රශ්න කිරිල්ල නේද මේ කරන්නේ? දැන් Taman හිතින් ප්‍රශ්න කරනවා. දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඇසේ ආස්වාදය මොකද්ද? මොකද්ද මේ ඇසේ ආදීනවය? නිස්සරණය මොකද්ද? කින් නිස්සරණ? කනේ ආස්වාදය මොකද්ද? කනේ ආදීනවය මොකද්ද? ආදීනව කියන්නේ දෝෂ. ඒකෙන් අත මිදෙන්නේ කොහොමද? නිස්සරණය මොකද්ද? නාසයේ ආස්වාදය මොකද්ද? ආදීනමය මොකද්ද? නිස්සරණය මොකද්ද? දිවේ ආස්වාදය මොකද්ද? ආදීනමය මොකද්ද? නිස්සරණය මොකද්ද? ශරීරයේ ආස්වාදය මොකද්ද? ආදීනමය මොකද්ද? නිස්සරණය මොකද්ද? හිතේ මනස ආස්වාදය කියන්නේ මොකද්ද? ආදීනමය කියන්නේ මොකද්ද? නිස්සරණය කියන්නේ මොකක්ද? දැන් ප්‍රශ්නාවලිය. ඔතන බැලුවොත් එහෙම ආධ්‍යාත්මික ආයතන හයක් ගැන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත. චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන. ආධ්‍යාත්මික ආයතන. අජ්ජත්තිකානං ආයතනානං ආධ්‍යාත්මික ආයතන. දැන් බලන්න එක ආයතනය කර ප්‍රශ්න තුනයි. ඇහැ චක්කු ඇසේ ආස්වාදය මොකද්ද ආදීනවය මොකද්ද නිස්සරණය මොකද්ද එතකොට එකකට ප්‍රශ්න තුන බැගින් හයට ප්‍රශ්න ගාන හදලා බලන්න ප්‍රශ්නයක් තියෙනකොට තමයි ඒකට විසඳුම ලැබෙන්නේ. නිතර නිතර මේ ප්‍රශ්න කිදලා නෑ පුංචි දරුවෝ හැම ප්‍රශ්න කරන්නේ. කටපියාගෙන ඉන්න ළමයි නවත්තන්න හොඳ නෑනේ. මේ හැමදේම හොයනවා. දැන් මොකද්ද? කොහොම මොකද්ද මේ ඇසේ ඇස කන නාසය දිව ශරීරයේ හිත? මෙසේ නම් චක්කු සෝත ඝාන ජීවහා කාය මන. දැන් මේවා නිසානේ අපි මේ සසර බැඳිලා ඉන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න දවසක් පාපී මාරයා බුදුහාඳුර ළඟට ඇවිල්ලා කියනවා ඇස මගේ කවුද කියන්නේ මාරයා කියනවා කන මගේ නාසය මගේ දිව මගේ නාසය ශරීරය මගේ ඔය විදිහට කියනවා මාරය ඇවිල්ලා රූප මේ චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රයන් ඔහුගේ කියලා ඔහුටයි අයිති කියලා කියනවා. මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා. බුදුහාමුදුරුවෝ කියන ඔව් ඔව් ඔව් උඹේ තමයි. තමුතික තමයි ඕකට මේ දඟලන්න මා ආයේ මේ වාද විවාද කරගන්න දෙයක් නැහැ. ඔව් ඔබේ තමයි. ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේවන් බුදුහාමෝ කියනවා ඉතින් ඔබේ කියලානේ ඔබ කියන්නේ ඔව් ඔව් ඔබේම තමයි ඒවා. දැන් අපි කොහොමද අල්ලන් තියෙන්නේ? මගේ කියලා. එහෙනම් අපි මොකද්ද වෙලා තියෙන්නේ? අපි මායයට බැඳිලා ඉන්නේ. අපි යාගේ මේ පදයට තමයි නටන්නේ. දැන් බුදුහාමුදුරේ දේශනා කරන්නේ මොකද්ද? නේ තම්මම නේසෝ හමස්මි නමේසෝ තමම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ මේ අපි කවුරුත් පින්නතුනි අපි කවුරුත් කියන්නේ බණ කියන මාත් අහන ඔබත් ඔබ කිව්වට ඉතින් ඔක්කොම නෙමෙයි වෙන්න පුළුවන් රස්ස ගානක් බණ අහනකොට මාරයට අහුවෙලා අහුවෙලා ඉන්නේ. වැඩේ කියන්නේ අහුවෙච්ච බවවත් දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. මාරයාට අහුවෙලා, මාර පාක්ෂ මාර පාක්ෂිකයන්ට අහුවෙලා. කෙනෙකුගේ පින්නතුනි සමහර වෙලාවට මේ මිනිසුන්ට උහුලන්ද බැරි තරම් මිල මුදල් සැප සම්පත් භෝභෝග ලබා දෙනවා කවුද? මාරයා මාරයා දෙනවා උදව් කරනවා ඇයි ඒවා දුන්නාම එයා ඒවේ ඇලිලා ගැලිලා ඉන්නවා මිසක් ඇලිලා ගැලිලා ඉන්නවා මිසක් ලෝකේ යථා භූත తත්වේ දකින්න මහන්සි ගන්නේ නැහැ. එහෙම මහන්සි ගත්තොත් ඒක මායයට පාළුයි. එක්කෝ ඉවරයක් නැති දුක් දෙනවා. අර ලෝකී යථා තත්ත්වය දැනගන්න මහන්සි ගන්න කෙනෙකුට දැඩිසේ දුක් දෙනවා. කරදර කරනවා, හිරිහැර කරනවා, ජරමර කරනවා. ඒක නෙවෙයි සමහර හොඳට පින්කම් කරන එහෙම කියන්නේ අනේ මන් දන්නේ අපිටමයි කරදර කියන. එහෙම කියන්නේ අපටමයි කරදර කියන්නේ. මේ මෙච්චර මේ පව් කරන එවුන් ඉන්නවා මුන්ට හෙනයක්වත් එහෙම කියනව නේද? මුන්ට හෙනයක්වත් නෑ කියලා ගමේ ගොඩේ කියන කතාව මම මේ කියන්නේ. ඉතින් හෙනයක්වත් නෑ නේ ඉන්න. ඉතින් මාර්යා එයාලට කැමතියි. මාර්යා කැමතියි ඇත්තන්ට. ඒ ඇත්තන්ට සපෝට් කරන උදව් කරන මාර්යා. ඒක මාර්යාගේ ක්‍රියාවලියෙන් බැහැරව යන ආර්ය මාර්ගය තුල ගමන් කරන අයට මාර්යා නිතරම ඉතින් බුදුහාමරෝ පිටිපස්සෙන් ගියානේ මාර්යා නිතරම. එහෙනම් මාර සේනාව අපි පිටිපස්සෙන් එනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි එයා නිතර බලනවා. දැන් බලන්න මෙව මොන ක්‍රමයකින් හරි අපිට දැන් 3 මාසයක් විතර දැන් මාස 3ක් අපි දන්නවා සාමාන්‍යයෙන් හරියට සංගණනයක් ගත්තොත් ලංකාවේ විතරයි ඔය පුර පසළොස්වක පොය දවසට ලක්ෂ කීයක් නම් අෂ්ටාංග සීලය සමාදන් වෙනවද? මන් දන්නේ ගාණක් මට කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අඩුම තරමේ පන්සලක 40න් 50න් අවම තියෙන 40යි 50යි සෙනඟ. 4500 තැන් 1000 2000 3000 ඉන්න තැන් ඒ ඒ තැන් වල හැටියට. මේ කැලණිය අනුරාධපුර වාගේ තැන් වල බලපුවාම මේ ගාණක් ගන්නම බෑ. විශාල පිරිස වැඩි. දැන් බලන්න එක දවසක අෂ්ටාංග සීලය ආරක්ෂා කරන එක තුල මොන ශක්තියක් ගොඩනගෙන නැද්ද කියලා. මාස 3ක්ම නෑ දැන්. සීලය ලක්ෂ ගාණක් ආරක්ෂා කරනවා. පාසකම්මල ඉතින් පොයට අහුවෙලා කතා බහ කර කර හිටියට සීනි තියනවනේ. දැන් සමහරු ඕක කියනවනේ අනේ මොනවද උන්දලා පොයට කියලා කයි වාරුග ගහ ඉන්නවනේ. ඔහොමනේ කියන්නේ. අයිවාරු ගහුවට සීලය කැඩිලා නැහනේ. සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා ලක්ෂ ගාණක් පින්නතුනි බලන්න. බත් පොයටත් නෑ. වෙසක් පොයටත් නෑ. පොසොන් පොයටත් නෑ. අපිට නොපෙනෙන මාර බලවේගයක් අපි අපි මේවෙන් කඩන හැටි ප්‍රතිපත්තියෙන් කඩන හැටි ඒ ප්‍රතිපත්ති පූජාවක් එදාටම කරන ආමිෂ පූජා හීල බුද්ධ පූජාව, ගිලම්පස පූජා, දවල් බුද්ධ පූජා, හවස බෝධි පූජා, ඒ බෝධි වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා. දැන් වැඩිපුරම පිරිසක් ඒකරාශී වෙන පොය තුනක්. පොය 12මයි. නමුත් වෙසක් පොසොන් විශේෂයෙන් දැන් බලන්න පින්නතුනි අපි අපිට අර තිබෙන තේජස අපිට පුණ්‍ය තේජස පුණ්‍ය බලය ඒක නැතුණානේ මේ මාරය ඉදි මාරය ඉදිරිපත් වෙනවා කියන්නේ ඒකයි අපි මේ වෙන ටික ටික වටන්න දැන් බලන්න හැබැයි අපිට කුඩේ ඉහළගෙන ඉන්නේ තාම දැන් මම මේ මාතෘකාවට පොඩ්ඩක් මෙහාට යන්නේ මේ මේ මේ අවුවට කුඩේ ඉහළගෙන ඉන්නවා අපි හැබැයි සාමාන්‍ය රස්නියක් දැනෙනවා සම්පූර්ණ පිච්චෙන ගතිය නෑ නේද? වැස්සට කුඩේ ඉහළගෙන ඉන්නවා යන්තාම් පින්න වදිනවා හොඳටම තෙමෙන්නේ. ওই මහ වසංගතයක් ඇවිල්ලා සාමාන්‍යයෙන් අතේ ඇඟිලි ගන්නට තමයි මරණ අපිට ආරංචි වුනේ. ඇයි ඒ? හැබැයි අපට පොඩ්ඩක් ඉතින් අර එක තැනටලා ඉන්න වෙනවා. ටිකක් හුස්ම ගන්න ටිකක් නිදහසේ බැරිව යනවා මේ දාගන්න වෙනවා මුව මුඛ ආවරණය හැබැයි අපි අර කුඩේ විලගෙන හිටියා වගේ අපිත් හැමෙන්නේ නෑනේ පොඩි පින්නක් නේ පිච්චෙන්නේ අවුවට හස්නයක් එනවා මොකද්ද මේ කුඩේ අපි කරගත්ත දාන සීල භාවනා අපි කරගත්ත දාන සීල භාවනා දැන් ඉතින් අපි දුප්පත් රටක්නේ එන්නේ කියන්නේ. ලෝකෙම කියන්නේත් එහෙමයි. අපිත් කියන්නේත් එහෙමයි. අපි න අපි කියන අපි දුප්පත් රටක්. ආහා උදා දැන් පොහොසත් රටවල්. ඔය දැන් කිව්වේ ඇමරිකාව ආදී මහ පොහොසත් රටවල්. කෝ ඒත්වන් තුල අර කුඩේ නෑ. කුඩේ තිබුණා නම් දවසට 2000 3000 මැරෙන්නේ තේරෙනවද මේ කියන එක මේවා හිතන්න. හැබැයි මේ මේ මේ මේ මේ මේ වසංගතයාවත් අපේ අය අලුත් පියවරක් තියන්නේ නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. හැදෙන්නේ නැහැ කියලා. හැදෙන්නේ නැහැ. මේකවත් හැදෙන්නේ නැහැ දැන් <laughs> කියනවානේ මේකෙන්වත් හැදෙයි කියලා. ඉතින්ලා මොනවාද මූද ගලපුවාමත් හැදෙයි කියලා නෑ හැදුන්නේ නැහනේ. එහෙම හැදෙන්නේ නැහැ. යුද්ධයෙන් ඒක හැදුනේ නැහනේ. මේකෙන් හැදෙන්නේත් නැහැ. හැබැයි අර කුඩේ තියෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා වැස්සට කුඩේ ඉහළගෙන ඉන්නවා. පුණ්‍ය නැමැති ඡත්‍රය තියෙනවා. හින් කරගෙන තියෙන නිසා අපි මං හිතනවා තුම්මාහයක් වෙනදාට වඩා හොඳට අපේ රටේ මිනිස්සු කෑවා. ගෙවල් වලට වෙලා ඉඳගෙන තුන් මාසයක් වෙනදා වෙනදා යන්තම් එහෙම මෙන් ඔය තේ බීලා යන්තම් බණිගිය ටිකක් කාලා අර එහෙම මෙන් කරලා ඉන්නේ තුන් මාසයක් විතර දෙක මාස දෙකමාරක් විතර තියෙනකෝ ඕන මාස දෙකකට බස්සමුකෝ මාස තුනක්ම නැති හොඳට ගෙවල් වලට වෙලා ඉඳගෙන අරක මේක හදා හදා කෑවා කොහෙන්වත් අපිට ආරංචියක් වුණේ බලකින්නේ මෙරුණා කියලා හැබැයි අල්ලපු රටේ අපිට ආරංචි වුණා වතුරක් නැතුව මැරුණයි කියලා. අම්මා කෙනෙක්. පොඩි දරුවත් එක්ක යනවා. අම්මා ස්ටේෂන් එකේ මැරිලා. පොඩි දරුවා අම්මාට ඇහැරවන්න හදනවා. බලන්න. මොකද්ද මේක වෙනස? මේවා මේ හිතන්නේ නැතිකම තියෙන අපි හිතන්න ඕනේ මේ මේවා. අපි තුල පින් තියෙනවා. එක පැත්තක ගම් වතුර ගලනකොට මහ ඉඩවර නියඟ එනකොට අපි මේ පැත්තෙන් මොකද කරන්නේ? වතුර අරගෙන, කෑම අරගෙන, දියලි ආහාර මළු අරගෙන අපි යනවා. අනේ අපිට වැඩ තියෙන අපේ දිස්ත්‍රික්කයේ අපේ පළාතේ කියලා අපි හැම ඉන්නවද? එනිසා පින්නතුනේ අපි තුල ඔය පුණ්‍ය ශක්තිය තිබිච්ච නිසා මේක හිතන්න ඕන කාලයක්. හිතන්න මේව හිතලා බලන්නකෝ. අනේ හැබැයි අර එහෙම වෙන්නත් දැන් ওই සල්ලි තියෙන විශාල ධන කුවේර රටවල් වලට කොහොම ඉතින්? සල්ලි වලින් බෑ එහෙම බේරෙන්න. මේක අපිට අපිට නොපෙනෙන අපි ආධ්‍යාත්මිකව ඇති කරගත්ත ඒ ශක්තිය නිසා අපිට අර පින්න වදිනවා යන්තා රස්නේ එනවා. හැබැයි අවුවට පිච්චෙන්නේ නෑ. කුඩේ තිබිච්ච නිසා. රැස්සට තෙමුනේ නෑ. අතේ කුඩේ තිබිච්ච නිසා. ඉතින් මේවා අඩු වෙලා ගියා දැන් තුන් මාසයක්. හිතලා බලන්නකෝ පොයේ දවසට සම්බුද්ධ පූජාව අපේ රටේ නිවෙස්වල පන්සල්වල ඈ ස්ථානවල කී තැනක බුදුහාඳුර වෙනුවෙන් පොදු පූජා පවත්වලා දෙයයන්ට පින් දීලා බුදු ගුණ සූවිසි ගුණ මෙනෙහි කරලා සජ්ජායනා කරලා මේවා මේ අවකාශයට ගියාම කොච්චර ආශිර්වාදයක්ද? ඒ සියල්ල නැති වෙනවා කියන්නේ අපිට. මාරය ඉදිරිපත් වෙනවා. ඉතින් බුදුහාඳුර ළඟට ඇවිල්ලා මාරයා කිව්වේ ඇස කන නාසය දිව ශරීරයේ හිත මාරයා කියනවා මගේ මගේ ඔව මගේ සර්වණ බව ගෞතමය ඔව මගේ මමයි ඔවේ අධිපතියා බුදුහාමුදුරුවෝ කියන ඕව උඹ තමයි යෝග අධිපතිය. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නේ තම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මේ නෙමේ. මම කියන තැන අන්න අපි ඔතන අතහැරගත්තොත් තමයි අපිට සැනසීමක් ලැබෙන්නේ. ඉතින් බෝසත්වරයෙක් හැටියට ඉන්නේද්දි ඔය ප්‍රශ්න තුන ඇති වුණා. ඒක ආයතනයක් පිළිබඳව ආකාර තුනකින් ප්‍රශ්න කරනවා. මොකද්ද මේ ආස්වාදය කියන්නේ? ආදීනමය කියන්නේ නිස්සරණය කියලා කියන්නේ. ඇසේ ආස්වාදය මොකද්ද? කනේ ආස්වාදය මොකද්ද? දිවේ ආස්වාදය මොකද්ද? නාසයේ ආස්වාදය මොකද්ද? කයේ ආස්වාදය මොකද්ද? මනසේ ආස්වාදය මොකද්ද? එව්වේ ආදීනවය මොකද්ද? නිස්සරණය මොකද්ද? හොඳ ප්‍රශ්න. එතකොට බෝසත්වරයෙක් හැටියට ඉඳද්දී උන්වහන්සේ දකිනවා මෙහෙම. ඇසේ ආස්වාදය කියලා කියන්නේ. තස්සමයියම් භික්කවේ ඒතද හොසි මහණෙනි එහෙම කල්පනා කරන මට මෙබඳු අදහසක් නැවත ආවා. මොකද්ද? යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං චක්කුං චස්සාදේ එතකොට මේ ඇහැ නිසා යම් සුවයක් සොම්නසක් උපදිනවනම් ඇහැ නිසා සුවයක් සොම්නසක් උපදිනවනම් ඒක තමයි ආස්වාදය. එතකොට ඇසේ ඇස අනිත්‍ය කියන්නේ වෙනස් වීමනේ. වෙනස් වීමත් එක්ක අපි දුකටපත් වෙනවා නිතරම. එතකොට ආදීනව කියන්නේ එහෙනම් දෝෂය. ඇහි දෝෂය තමයි චක්කුං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. ඇස අනිත්‍යයි මේක වෙනස් වීමට විපරිණාමයටපත් වෙනවා. තමන්ට තමන්ගේ වසඟේ තියාගන්න බැරි කම. පුළුවන් ඇස තමන්ගේ වසඟේ තියාගන්න බෑනේ. දැන් නම් අපි ඉස්සර කියන්නේ 40 පයින්කොටනේ කන්නඩි දානවා කියන්නේ. අපේ වශයෙන් තියාගන්න බෑ අපිට. මොකද්ද බලන්නක ඇති වැඩි. මොකද්ද අපි අපි මේ ගෙවන අපි මේ කරන දේවල් නිකන් හිතලා බලන්න. දැන් අපි සාමාන්‍ය අවුරුදු 70 එහෙම කියන්නත් හොඳ නෑ ඉතින්. අවුරුදු 100ක් ජීවත් වෙනවා කියමුකෝ. ඉතින් ලොකු ගාණක් නේක. අවුරුදු 100න් 50ක් මොකද කරලා තියෙන්නේ? අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා. ආමුදානෙන් ජීවත් වෙන්න තියෙනවා නම් සාදු සාදු හොඳයි. අවුරුදු 100ක් ජීවත් වෙනවා කියනකෝ 50ක් මොකද කරලා තියෙන්නේ? රාත්‍රව තදරුදංගත. රාත්‍රව කියන්නේ නිදාගෙන. හර්ධයක්ම 100ක් ජීවත් වෙන කෙනා හරියටම අඩක් අවුරුදු 50 නිදාගෙන ඉඳලා තියෙනවා. එහෙනම් අවුරුදු 50යි. තියෙන්නේ නේද? තස්යාර්ධස්ය පරාර්ධම අපරේ බාලත් වෘද්ධත්වයෝ. ඒකෙන් අඩක් ගිහිල්ලා නාකි කාලෙටයි කුඩා ලදරු කාලෙටයි. බාලත්ව කිව්වේ කුංචි කාලේ, වෘද්ධත්වයෝ කිව්වේ නාකි කාලේ. නාකි කාලේ ළමා කාලේ ලොකුම ලොකු වෙනසක් තියෙනවා කියලා කියන්න බෑ නේද? පුංචි කාලේ නම් අර පොඩි වඩා ගන්න පොඩි එකා බර නෑ හැබැයි නාකියකට බරයි. ඕකයි වෙනස. නමුත් ඉතින් පොඩි ළමයා වාගේ තමයි. බාලත්ව වෘද්ධත්වයෝ. දැන් එන 50ක් නිදාගෙන රාත්‍රියට ගෙවිලා ගියා 50 ඉතුරු. ඒකෙන් හරි අඩක් 25ක්ම බාලත්ව වෘද්ධත්වයෝ. නාසි කාලෙටයි ළමා කාලෙටයි ගිහිලා. එහෙනම් තව 25යි. ඔය 25 නොත් තේසං ව්‍යාධි විയോഗ දුක්ඛ මරණයි. ඉගෙන ගන්න ඔය වාහ විවාහ ඒ වගේම ලෙඩ දුක් හිරියර ජරමර මරණ අරව මෙව්ව එව්වටත් කාලේ ගියාම ජීවෙත්වානි තරංග චංචල පටු සෞඛ්‍ය කෘත ප්‍රාණිනා හොඳින් හිටියා කියලා තියෙන කාලේ මොකන්ද ඔය මම අවුරුදු 100ට ගැරන්ටි කරලා කිව්වේ ඔබ ඉතින් හැමෝටම ඒ ගැරන්ටි හරියන්නේ නැහනේ 50ට 60ට යන අයකට ඒක භාගයට භාගයක් යනවා එහෙනම් පින්නතුනි බලන්නකො අපි ජීවන ජීවිතය තුළ අපි යන ගමන මොකක්ද එක පැත්තකින් එනිසා තමන්ගේ හදවතට එකඟව මේ ලෝකේ යථා තත්ත්වය දැනගන්න සිල් ගුණ පුරාගෙන ඒ කටයුතු කරගන්න තමන් මහන්සි ගන්න ලෝකෙට පේන්න මොකුත් ඕනේ නෑ කරන්න. තමන්ගේ හදවතට. දැන් සමහරු පේන්නේ නැද්ද මේ නේද? දැන් හරියට මේ පින්නතුනේ මේ අර සමාජ මාධ්‍ය ජාලා කියලා කියවනේ. ඔව්වේ තියෙන්නේ ඉන්නවා හරියට මේ දැන් රහතන් වහන්සේලා. රාහතන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා රහත් වෙච්ච ගියෝ බුදුම රහතන් වහන්සේලා ගොඩක් ඉන්නේ. එව්වා ඉන්නේ. රාහත නැද්ද දන්නේ දැන් මේ ලෝකිත මේ තමන්ගේ ආධ්‍යාත්මිකව තමන් මේ ඒවා ලබාගෙන තමන් ඉන්න එකනේ තියෙන්නේ. ඉතින් නැතිකමම තමයි මේ පෙන්වන්න හදන්නේ. නැතිකම තමයි පෙන්වන්න හදන්නේ. ඉතින් දැන් ඔන්න බෝසත්වරයෙක් හැටියට ඉන්නේද්දි ඔය ප්‍රශ්න තමයි ඇති වුනේ. එතකොට ආස්වාදය කියලා කියන්නේ එහෙනම් හිතේ ඇතිවෙන ඇස නිසා උපදින සුඛං සෝමනස්සං සුඛං සෝමනස්සං කියලා කියන්නේ සැප සොම්නස් බව. ඒක තමයි ආස්වාදේ. ආදීනම් කියන්නේ දෝෂ නම් වෙනස් වීමත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත වීමත් විපරිණාමයට පත්වීමත් ඒක තමයි ආදීනවය. එතකොට නිස්සරණය කියලා කියන්නේ අන්න එතන තමයි එතෙන්ට තමයි අපි ආ යුතු තැන. දැන් අපි ආස්වාද ආස්වාද ආදීනව දෙකම අපි सिद्ध කරනවා. අපේ නොදන්නාකම නිසා. මෝහය නිසා. එතකොට නිස්සරණය තමයි වැදගත් වෙන්නේ ඔන්න බෝසතාණන් වහන්සේ බලන්න ගිහි කේදර ඉන්න රජමාලිගාවේ දීපවා මේව කල්පනා කළානේ. කොහොමද මේකෙන් අත මිදෙන්නේ කොහොමද? කොහොම විසඳුමක්? මහා ධන කුවේරයෝ ඉන්නවා, කන්න නැති මිනිස්සු ඉන්නවා. මේ සමාජයේ තියෙන මේ ඔක්කොම මේවට විසඳුමක් ඕනේ. අන්න මේ බෝසතාණන් වහන්සේ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේට ගරු කළ යුත්තේ වන්දනා කළ යුත්තේ මේවට පිළිතුරු විසඳුම හොයාගත්තේ උන්වහන්සේම විතරයි. මේ ලෝකෙ වෙන කිසිම කෙනෙකුට බැරි වුණා මේක හොයාගන්න. නිසා උන්වහන්සේ ගෘහ ජීවිතයේ ඉන්නේදී මේකට විසඳුම් හිව්වේ. මොකද්ද මේ නිස්සරණය කියන්නේ? ආස්වාදයේ දන්නවා, ආදීනවේ දන්නවා, නිස්සරණය කියලා කියන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනාය චන්දරාග කියලා කියන්නේ මෙන්න මේකයි ඡන්ද කියලා කියන්නේ කැමති දේවල්නේ කැමති දේවල් පිළිබඳව තියෙන ආසාව ඇලීම නැති කරන එක චන්දරාග විනය චන්දරාග පහනාය කියන්නේ ප්‍රහාණය කරන්න ඕනේ ඡන්ද රාගය නැති කරලා දාන්න ඕන ප්‍රහාණය කරන්න ඕන දුරු කරන්න ඕන නැති කරලම දාන්න ඕන දැන් මේ ඡන්ද රාගය නිසා නේද අපි ඇලෙන්නේ මේ අපි ලෝකයේ පිළිබඳව අපි සසර ඇලිලා තියෙන එකනේ මාම මාගේ දැන් මේ ආධ්‍යාත්මික ආයතන පිළිබඳව අපි ඇල්ලන්නේ නැහැ මගේ කන මගේ මෙවම මාර්යාගේ බඩුනේ. මාර්යා කියනවා නෝ මගේ කියලා. මාර්යාම ඇවිල්ලා බුදුහාම කිව්වා ඒක නම් සාතිකයත් ඔබේම තමයි මේක. ඔබ මාර්යාගේව. එතකොට අපි මාර්යාගේ භූමිකාව තුළ වැඩ කරනවා නම් එතකොට අපිට එනවා සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා චන්දරාග විනය චන්දරාග ප්‍රහාණය චන්දරාගය දුරු කිරීම ප්‍රහාණය කිරීම තමයි නිස්සරණය කියලා කියන්නේ. ඒ නිස්සරණය තුල තමයි සැනසෙල්ල තියෙනවා. එතන ප්‍රශ්න ගැටලු මානසික පීඩන ආතති මුකුත් නැහැ. දුක් දුක කියන එක නැහැ. සැප කියන එකක් නැහැ. තේරුණාද? නිවන් සැප ලැබේවා කියවට නිවනේ සැපයක් නැහැ. නිවන් නිවනට සැපයි කියන්නේ මොකද? නිවන් සැප කියන්නේ නිවනට සැපයි කිය නිවනේ සැපයක් නැහැ. ඇයි සැපයි කියන්නේ? දුකක් නැති හින්දා. ඔය වචන දෙකනේ තියෙන්නේ ඊට මැද එකක් කියන්න අපට වචන නැහැ. තේරෙනවද මේ කියන එක? දුක කිව්වොත් සැප, වම කිව්වොත් දකුණු. ඔය දෙක ඇත්ත නෙමෙයිනේ. ඕක යථාභූත ඥානෙ නෙමෙයිනේ. බුදුහාමුදුරෝ දේශනා කළා දැන් මේ ආධ්‍යාත්මික ආයතන 6 පිළිබඳව. දැන් මම මේ දේශනා කරන්න පටන් ගත්තා විතරයි. දැන් වෙලාව ඉවරයි. පින්නතුනි මේ අවබෝධය ඇති නොවන තාක්කල් මහණේ මම බුද්ධයයි ප්‍රතිඥා කරේ නැහැ. මේ අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං මේ යථා භූත ඥාන දර්ශනය පහළ නොවන තාක්කල් මේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත මේ තුන් ලෝකේ මම බුද්ධ කියලා ප්‍රතිඥා කළේ නෑ යම් දවසක මට ඇති වුණාද මේ අවබෝධය මම සම්මා සම්බුද්ධ කියලා ප්‍රතිඥා කළා. උන්වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ අකුප්පා ඥානංච පනමේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්භවෝ කියලා එදාටයි මම දේශනා කළේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එනිසා මේ බොහොම සරලව සැකෙමින් තව මේක අපිට විස්තරව කතා කරන්න පුළුවන් දේශනා කරන්න විවරණය විභජනය කරන්න තියෙන මාතෘකාවක් නමුත් මේ යම් සංඥාවක් ඇති කරගෙන මේ ඔස්සේ පොඩ් එක දෙයක් හිත අරගෙන මේ දහම් දැනුම ඇති කරගෙන අපේ මනස යොදවන්න පුළුවන් නම් ඒ තැනට එතන ඉතින් Tamanට යම් අවබෝධයක් කවදා හරි ලබා ගන්න උපනිශ්‍රේ වෙනවා හේතු වෙනවා ඒ ඒ සඳහා හැමෝටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු සදහතුනි ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් වූ සදහම් දේශනාව පවත්වා වදාළ පස්යාල මුරුතවල ධම්මචක්‍රාරාමාධිපති එල්ලකල මීවිතේ විදුහලේ ගරු විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය හාපිටිගම විජිත ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රික කර්තව්‍යයන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම සාදු නාදනම් වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද දිනේ